එයින් ප්‍රධාන තැනක් ගත්තේ මේ භාවනා පුහුණුව සඳහා දැනුවත් වීම සඳහා ඉඩකඩ හදා දීමයි. ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම් රාශියක් අපි සිදු කරා. තව තවත් දැනුවත් වීම වලට අවශ්‍ය කරන ධර්ම දේශනා ආදී පොත්පත් ආදියත් හැකිතරම් ලබා දුන්නා. දැන් ඉදිරියේදී තියෙන මේ පින්වතුන් මේ දේශයේ වාසය කරන ගමන්ම ඒ තමන් හඳුනාගත්ත ඉගෙනගත්ත පරමද්දුරට පුහුණු වුණ ඒ භාවනාව ඉදිරියට ගෙන යාම. දැන් අවසාන දවසේදී අපි ඇත්තටම අද විශේෂ ධර්ම දේශනාවක් සිදු කරන්න නෙවෙයි බලාපොරොත්තුව නමුත් ඒ සංවිධානය කළ කළ ආකාරයට කෙටි ධර්ම දේශනයක් පවත්කලා අද දවසේ මේ වැඩසටහන් මාලාව අවසන් කරලා මේ හැම දිනාටම පින් අනුමෝදන් කරන්නයි අද දවසේ මේ වෙලාව යොදාගෙන තියෙන්නේ. ඒ වුණත් මෙතෙන්දී අපිට අපි මේ කරපු වැඩසටහන් වලත් ඉදිරියේදී කරගෙන යන වැඩසටහන් වලත් යම්කිසි විදිහක හරි දැක්මක් තමා තුළ තිබිය යුතුයි. ඒ දැක්ම හැදෙන්න අවශ්‍ය කරන පුංචි ධර්ම කාරණයක් මතක් කරලා දෙන්න මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. ඒ ධර්ම කාරණය නම් අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ සම්මා දිට්ඨිය කියන මෙන්න මේ දැක්ම මේ සංසාරයේ එගොඩ කිරීමට අත්‍යවශ්‍ය ධර්මය කියලා. දැන් මීට කලිනුත් මම එක්තරා සූත්‍රයකදී පෙන්නවා සම්මා දිට්ඨිය පෙරටු කරගෙන තමයි මේ සංසාර කෙලවර වෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ පින්වතුන් දන්නවා නම් කරන්න පටන් ගන්න සම්මා දිට්ඨියෙන්. නමුත් මෙතන අපිට පැටලෙන මේ අපහැදිලි ධර්මයක් මේ සමාජය තුලත් අපි තුලත් තියෙනවා. මේ ධර්මයේ අපහැදිලිකමත් මොකද්ද කියලා තේරුම් ගන්න ලීසි නෑ. එහෙමත් තියෙනවා ඒකේ එහෙමත් අපහැදිලි. මොකද සම්මා දිට්ඨිය කියන එක දැන් කුමක්ද කියලා හෙව්වොත් බැලූ බැල්මට විශාල ප්‍රශ්න සෑදෙන දෙයක් වෙනවා. ඒ කියන්නේ මේ පින්වතුන් දැනගන්න ඕනේ දැන් අපි භාවනා පුරුදු වෙනවා. ඒ වගේම අනිකුත් පින් දහම් ආදී දේවලුත් සිදු කරනවා. දැන් සත්‍යයේ මිනිස්සෙක් ගත්තොත් මිනිස්සෙගේ ඇහැට කනට නාසයට දිවට කයට මේ අරමුණක් ආවොත් ඒ අරමුණට මොකද වෙන්නේ කියලා බුදුහාමුදුරුව විස්තර කරනවා. ඒගොල්ලන්ට ඇහැට පේනවා කියන්නේ බුදුහාමුදුරුව දකින්නේ වෙන කාරණේ. බුදුහාමුදුරුව ධර්මයෙන් කියන්නේ ගැඹුරු දෙයක්. මේ ගැඹුර අපිට හොයන්න බෑ. නමුත් බුදුහාමුදුරුව පෙන්වන්නේ අපිට පේනකොට ඇති වෙනවලු අංගාට. ඒ අංගාට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගාට. ඇහෙනකොටත් ඇති වෙන්නේ අංගාටා. ඒ කියන්නේ අපි නම් කියන්නේ මට ඇහුණා. මට පේනවා. බුදුහාමුදුරුවෝ කියනවා ඇත්ත කොහොමද? මට ඇහුණා නෙවෙයි. ඔය වෙලා තියෙන්නේ ඇහිීම නැමැති දෙයින් කනට ආපු අරමුණෙන් අපි ළඟ ඇති වෙනවා. දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියලා අංගات. ඕක දැන් අපිට ප්‍රකට නෑ මේ අංගාට අපිට තේරෙන්නේ බුදුහාමුදුරන්ට තේරෙන්නේ අපි කියන්නේ මට ඇහුණා දැන් මට ඇහුණ එක ඔය අංගාටෙන් අටම ප්‍රකට නැති වුණාට ඔයගොල්ලන්ට එකක් විතර නිකන් ප්‍රකටයි දැන් ඔයගොල්ලන්ට යමක් ඇහෙනවා මේ වෙලාවේ මොනවද ඇහෙන්නේ ඈ දැන් මොනවා හරි ඇහෙනවා නේද මේ ඒ දෙයට කියන්නේ මොකද්ද බණ දැන් බණ ඇහෙනව නේද? එහෙනම් බණ කියන වචනේ ඔය ඇහෙන හින්දා නේද එළියට එන්නේ. බණ වාචා කියන එක නේද බණ කියන්නේ දැන්. ඔයගොල්ලෝ මං ඇහුවෝ මොනවද ඇහෙන්නේ? බණ. ඒතර බණ කියන්නේ වචනය. වාචා නේද? ඔය වාචා ඇති වුණේ විදිහ බුදුහාමුදුරුවෝ පෙන්වනවා ඇහිීම අරමුණේ ඉඳා දිට්ඨියක් ඇති වුණා ඒකට අනුරූපව සංකල්පන ඇති වුණා. ඒකට අනුරූපව ඇතිවෙච්ච වාචාව තමයි අපි ඔය කියන්නේ. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට ඇහෙනවා ඔය වාහනවල ශබ්ද. තවට හරි ඇහුවොත් මොකක්ද ඒ ශබ්දේ? කියලා උත්තරයක් කියනවා නේද? උත්තරේ වාචාවක් නේද? බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නිකන් ওই වාචා ඇති වෙන්නේ නැහැලු අරමුණක් එන්න ඕනේ. දැන් වාචා විතරක් නෙවෙයි දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති කියලා සමාධි කියලා හටක් හැදෙනවලු මේ අරමුණක් කරා. අපි දන්නේ නැහැ දිට්ඨියක් ගැන මොකවත් සංකල්පනා ගැන මොකවත් දන්නේ නැහැ. අපි දන්න එක දෙයක් වාචා ඇති වුණොත් නම් ඔන්න කතා කර හැකියි කියලා දන්න. දැන් උදේ ඉඳලා අද වෙනකම් මාත් කතා කරා බණ. මේ සියලු කතාවල එනනම් මුල කොහෙද තියෙන්නේ? හැම දැන් වචන අද කියන්න ඇතිනේ මං ගණන් කරන්න බැරි සංඛ්‍යාවක් නේද? දැන් මේ වචන වල මූලය කොහෙද? මූලය තියෙන්නේ මේ ඉන්ද්‍රියන් හයෙන් ආපු අරමුණ. දැන් බණ කියනකොට මේ වචන වල අරමුණ කොහෙද තියෙන්නේ? මනස. මනසෙන් අරමුණ හින්දායි මේ බණ කියන්නේ. මට නිින්ද ගියොත් මනසෙන් අරමුණු වෙනවද? එහෙනම් බොනිතර බණ කියවෙනවද? නෑ. ඔයගොල්ලන්ට එහෙනම් අද දවසේ කතා කරපු ඕනම වචන ටික පිටිපස්සේ කවුද ඉන්නේ? අස්කන්නාසාදී ඉන්ද්‍රියන් වල අරමුණු අපි. ඒ යස්කන්නාසාදී ඉන්ද්‍රියන් වලට අරමුණු ආවොත් ආවේ නැත්නම් ඔයගොල්ලන්ට නිින්ද යනවා. එතකොට ඔයගොල්ලන්ට වාචා නැහැ, කම්මන්ත නැහැ, ආජීව නැහැ. ඒ වගේම දිට්ඨිය නැහැ, සංකප්ප නැහැ, සති නැහැ, සමාධි නැහැ, වායාම නැහැ. එහෙනම් ඒගොල්ලන්ගේ දක්ෂතාවයට නෙමෙයි මේ අංගාට ඇති මේ අංගාට අරමුණු වලින් ඇති වෙලා අපිට අපි රවට්ටනවා. මේ රවට්ටන්නේ කවුද? තණ්හාවයි. හිතේ අපිට කතා කර හැකි කියලා. හිතේ අපිට වැඩ කර හැකි කියලා. අපි හිතන්නේ අපේ ආජීව කියලා. අපි හිතන්නේ අපේ සිහි කල්පනාව කියලා. මගේ උත්සාහය කියලා. මේව ඇති කරලා තියෙන්නේ ඇහැට කනට නාසයට අරමුණු අපි. දැන් ඔන්න බුදුහාමුදුරුවෝ ඔහොම දේශනා කරලා මෙතන වෙන්නේ මෙන්න එහෙම මුලාවක් කියලා පැහැදිලි කරනවා. දැන් පැහැදිලි කරලා තව කියනවා මේකේ පටන් ගන්න ප්‍රධානියා ඉන්නේ දිට්ඨියයි. දිට්ඨිය තමයි මේ වැඩේ කරන්නේ. අරමුණක් කියනකොට ඉස්සෙල්ලාම ඇති වෙන්නේ දිට්ඨියයි. දිට්ඨිය කියන්නේ දැක්ම සිංහලෙන් කිව්වොත්. මේ දිට්ඨිය හින්දා සංසාරයක් හදනවා. මොන බුදුහාමුදුරුව පෙන්වන ධර්මය. දැන් අරමුණක් එනකොට මොකක් හරි ඔයගොල්ලන්ට කනට ශබ්දයක් ඇහෙනකොට ඒකෙන් ඉස්සෙල්ලාම පොදින්නේ දිට්ඨිය. දැක්ම. ඒ දැක්ම උඩ ඉපදෙනවලු සංකල්පන සිතුම් පැතුම් සංකල්පන සංකල්පනාවොත් වචන තියෙනවලු කම්මන්ත තියෙනවලු ආජීව තියෙනවලු එහෙනම් ওই විදිහට කිරීම තුළ අපිට සංසාරයක් හදනවා දැන් එහෙනම් සංසාරය හදන්නේ කවුද මේ අංග අටයි දැන් අපි හිතාගෙන ඉන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන අංගහට අපිට මොකක් කරලා දෙන්නේ නැහැ කියලානේ. උදේ ඉඳලා රෑ වෙනකන් යමක් කරලා දෙනවා. තේරුණා නේද? ඒ කරලා දෙන්නේ දේ තමයි සංසාරය හදන්නේ. නැහැ බුදුහාමුදුරගේ ධර්මය කියන්නේ මොකක්ද? ඔයගල් අහලා තියෙන සංසාරයේ කෙලවර කරන්න මොකද්ද ආර්ය අෂ්ටාංග මාර්ගය? වඩන්න ඕනේ කියලා නේද? වඩනවා කියන්නේ මොකක්ද? දැන් අපි කතා කරෙත් ඒකනේ. මැදුම් පිළිවෙතනේ අපි කතා කරේ. එහෙනම් මොකක්ද එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වන්න ඇත්තේ? සංසාරය හදන්නේ මේ අංග 8මයි. මොනවද අංග 8? දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. ඕක හැමදාම හැම සතෙකුටම කරන වැඩක්. මේ සංසාරේ හැටි ස්වરૂපයේ තණ්හාව කරලා දෙන දේ තමයි විටික. ඒකට මේ අංග 8ෙන් උපදින සත්‍යයේ උපන්දා ඉඳලා නිදා ගන්න නැති කාලේ හැම වෙලෙම සංසාරේ හදාහදා යනවා. එයාට ඕනේ මොනවද? ඇහැට පේන්න ඕනේ, කනට ඇහෙන්න ඕනේ, ওই ටික තිබුණම ඇති. එක ඉන්ද්‍රියක් අඩු වුණත් තමන්නේ. එක ඉන්ද්‍රියක් ඉතුරු වුණත් ඒත් හදනවා. තේරුණා නේද? හදනකොට හැබැයි මේකේ ප්‍රධානිය වෙන්නේ මේ සංසාරය හදන එකේ ප්‍රධානිය වෙන්නේ දිට්ඨියයි. දිට්ඨිය තමයි මේකේ හානිදායක කෙනා. දැන් බුදුහාමුදුරුව පෙන්වන්නේ 아무තු දෙයක් නෙවෙයි සංසාර හදන එක අයම බුදුහාමුදුරුව අනිත් පැත්තට කරකවනවා. උඩයට මාරු කරනවා. දැන් සංසාරය හදන්නේ මේ අංගාට එන්න ඒ අංගාට 아무තු විදිහකට සීරු මාරු කරපුවාම හදන සංසාරය වෙනුවට සංසාරය අනිත් පැත්තට ගන්න නැති කරනවා. ඕක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන්නේ. තේරුණා නේද? ජීවත් වෙනවා කියන්නේ මේ අංගාටින් ප්‍රයෝජන අරන් සංසාරේ හදනවා කියන්නේ. අපි උදේ ඉඳලා මහන්සි වෙන්නේ ඕකට. තේරුණා නේද? 아무තු දෙයකට නෑ අපි නම් කියන්නේ හරි මේ නිවන් දකින්න මහන්සි වෙන්නේ. ඔබ ඉතින් බුදුහාමුදුරන්ට එහෙම වුණා hina වෙයි. නිවන් දකින්න මොකද්ද මහන්සියක් වෙන්නේ? තේරුණා නේද? අපි කියන්නේ මේ නිවන් දකින්න තමයි මේ ඔක්කොම කරන්නේ. එහෙම එකක් නැහැ. සංසාරය හදන්න මේ ඔක්කොම කරන්නේ. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ කියපු විදිහට මේ අංගාට වෙනස් කරව සංසාරේ විමුක්තියකට එන්න. දැන් ඔයගොල්ලන්ට හොයාගන්න වෙනවා එහෙනම් මෙතන මේ අපි දැන් කතා කරේ එහෙම දෙයක් ඔයගොල්ලෝ අනුගමනය කරා මම දැන් කියා දෙන්න හදන්නේ ඔය අනුගමනය කරේ මෙන්න මේම දෙයක් කියලා. දැනගෙන හෝ නොදැනගෙන දැන් කරනවානේ භාවනාව. ඕක ඇතුලේ සිදු කරන්නේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ වගේ දෙයක්. සංසාරේ හදන අංග 8ක් තියෙනවා. ඒක හැමදාම සංසාරේ හදනවා. ඒ අංග 8ම බුදුහාමුදුරුව අරගෙන වෙනස් විදිහට සීරුමාරු කරලා සංසාර විමුක්තියට ගෙනියනවා. තේරුණානේ? ඒක ගෙනියනකොට බුදුහාමුදුරුව පෙන්නනවා පැතිකඩ කීපයක්. මේ දිට්ඨියනේ ප්‍රධානිය වෙන්නේ. දිට්ඨිය තිබුණොත් දිට්ඨිය තිබුණොත් සංකල්පනා තියෙනවා. සංකප්ප තියෙනවා. සංකප්ප තිබුණා වාචා කම්මන්තා ජීව ඇති වෙනවා. ඒවා තියෙනවා නම් වායාම සති සමාධි තියෙන. දැන් ওই ටික තියෙන හින්දා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ දිට්ඨිය තමයි නරකම. මේ දිට්ඨියෙන් තමයි දිට්ඨිය සම්මා දිට්ඨිය වුණොත් සංසාරේ හදන්නේ. අනික්ව මොන වුණක් කමන්නේ. ඒතර අංග ටික මොන දේ වුණක් කමන්නේ ඉතුරුවා දිට්ඨිය සම්මා වුණොත් ප්‍රධානම හරි. එතකොට දැන් බලන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවා දැන් පෘථග්ජන මිනිස්සේ සත්‍යයේ. ඒ සත්‍යය සංසාරේ හදන්නෙත් කොහොමද? අස්කන් ආසාදී ඉන්ද්‍රියන් වලට අරමුණු ලැබෙදilla. ඒ අරමුණු වලින් දිට්ටි සංකප්පාදී අංග මේ පිළිවෙලට හදලා. අපි සංසාරේ හදන්නේ කොහොමද? දැන් ඊට පස්සේ අපි හිතමු සෝවාන් වෙච්ච පුජ්‍යලයක් ඉන්නවා. ලෝකෝත්තර වෙච්ච කෙනෙක්. එයා සංසාර විමුක්තිය හදන්නේ ওই විදිහටම. ඒ දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආදී. දැන් මේක මම කියනකොට පැටලිලි වෙන්න පුළුවන් මම මේ කියන එක පොඩ්ඩක් හිතලා බලන්න. දැන් අපි දන්න තරමින් අපි ධර්මයෙන් දන්නවනේ පෘථග්ජන මිනිස්සු ඉන්නවා. තව ඉන්නේ කවුද? බුදුහාමුදුරන්ගේ ධර්මයේ ප්‍රගුණ වුණා සම්මා දිට්ඨිලාභියෝ ඉන්නවා. ඒ කියන්නේ සෝවාන් වෙච්ච පුජ්‍යලයකුත් ඉන්නවා කියන්නේ. දැන් ඔයගොල්ලන්ට පෘථග්ජන තත්ත්වයේ ඉන්නකොට කනට ශබ්දයක් අහපුවාම ඇහෙනවා කියන්නේ ඉස්සෙල්ලම දිට්ඨියක් ඇති වෙනවා. ඒ දිට්ඨිය සම්මා දිට්ඨි නෙමෙයි. තේරුණා නේද? ඇයි පෘථග්ජන හින්දා. ඒ ඒකෙන් ඇති වෙන දිට්ඨියින් දයා මොකද්ද කරන්නේ? සංසාරයක් හදනවා. දැන් සෝවාන් වෙච්ච කෙනෙකුට පුළුවන් ඒ සද්දයක් හින්දාපු සද්දයක් ඇහුණ එකෙන් හැදිච්ච දිට්ඨියෙන් සංසාරයක් ඕන හදන්න නැතුව ඉන්න. දැන් වෙනස ඔච්චරයි. අපිට ඇහෙන හැන සද්දයක් ගානේ ඇහෙන හැන පේන පේන රූපයක් ගානේ අපි සංසාරයක් හදනවා. ඒ හදන්න සම්මා දිට්ඨිය තමයි දිට්ඨිය තමයි මුල් වෙන්නේ. සකදාගාමි සෝවාන් ආදී ආර්ය තත්ත්වයට පත් වෙන කෙනා කැමති නම් සංසාරයක් හදනවා කැමති නම් නිකන් ඉන්න. මේ පහසුකම් දෙකම තියෙනවා යාට. කොහොමද මේක වෙන්නේ? මෙන්න මේක විසඳන්න බැරුව තමයි විසඳ ගන්න බැරුව තමයි හුඟක් අය ලොකු අවුලකට ධර්මයෙන්පත් මේක දෙකක්. මේ දෙක මෙතන දිට්ඨිය දැන් බුදුහාමුදුරුව හඳුන්වනවා මේ දිට්ඨි කියන වචනේ. දිට්ඨිය හැදෙන්නේ ඇස් කන්නාසාදී දේවල් වලට අරමුණු ඇවිදින් තමයි. හැමෝටම මේ දිට්ඨියෙන් නිදහස් වෙන්න බෑ. නමුත් ලෞකික දිට්ඨියක් තියෙනවා ලෞකික සම්මා දිට්ඨියක් තියෙනවා. තේරුණානේ? ලෝකෝත්තර සම්මා දිට්ඨියක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට තියෙනවා ලෞකික සම්මා දිට්ඨිය. මේ වෙලාවේ. දැන් ඇහෙනවා බන ඇහෙන හින්දා මේ බන හොඳයි කියලා තීරුම් ගන්න දැක්ම ඇති වෙන්නේ ලෞකික සම්මාදිටියක් තියෙනවා. දැන් මෙතන කවුරු හරි ඉන්නවා මේ බන වල වැඩක් නැහැ. බන කියන જાති වැඩක් නැහැ කියලා විශ්වාස කරන අය ඉන්නවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ වැඩක් නැහැ කියලා විශ්වාස කරන අය ඉන්නවා. ඒ අයගේ දිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය නෙමෙයි. තේරුණානේ? එයාට දිට්ඨියක් නැතුව නෙමෙයි දිට්ඨියක් තියෙනවා ලෞකිකවත් ලෞකික සම්මාදිට්ඨියක් නෙමෙයි. දැන් ඔයගොල්ලන්ට තියෙනවා ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය කියන එකේ තේරුම කර්මය කර්මඵලය අධහිමේ නුවණ. කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒක ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ දෙමාපියෝ දුන්නා. ඔන්න ඔය කම්මස්ස කතා සම්මාදිට්ඨිය ඔයගොල්ලන්ට දුන්නේ ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා. මේක පව් මේක පින් කියලා කියා දුන්නේ යා. ඒගොල්ලෝ නේද? ඒක සංවර්ධනය වෙලා ඇති දැන් හුඟා. ඒවා ඉගෙන ගන්න ඇති ගොඩාක්. පව් පින් හොඳට දන්නව ඇති. නමුත් කවුද මුලින් කියා දුන්නේ? අම්මා තාත්තා. ඒක තමයි බෞද්ධ පවුලකේ පොදුනාම තියෙන වාසිය. මේ ලෞකික සම්මාදිට්ඨිය කම්මස්සගතා සම්මාදිට්ඨිය ඒ පවුලේ ඒ සමාජික වැඩිහිටියන්ගෙන්ම ලැබෙනවා. ඔයගොල්ලන්ටත් එහෙම ලැබුණා. ඒගොල්ලෝ ඔයගොල්ලන්ගේ දක්ෂතාවය අනුව ඒක සංවර්ධනය කරගත්තා. දැන් ප්‍රශ්නේ එන්නේ ඊට පස්සේ. ඔයගොල්ලෝ අනවශ්‍ය සංවර්ධනයක් කරන්න ගියා පෙලක් වෙලාවට. දැන් මෙතන ඕනම වෙනකොට තියෙන්නේ මොන සම්මාදිට්ඨියද ලෞකික සම්මාදිට්ඨියයි ලෞකිකත්වයේ ඉන්නවනම් සංසාරේ හදනවා නම් තියෙන දිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය. ඒතකොට ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනෙක් ඕනම දෙයක් කරනකොට දැන් පින්කම් කරනවා ඒගොල්ලෝ ඒකින්ද හොඳ සංසාරයක් හදනවා. ලෞකික සම්මාදිට්ඨියක් නැති කෙනා පව්කම් කරලා නරක නරක සංසාරයක් හදනවා. දැන් ඔයගොල්ලන්ට මේ කරන්නේ හොඳ සංසාරයක් හදන එක. ඒකට උදව් වුණේ මොකද්ද? ලෞකික සම්මාදිට්ඨිය. දැන් මේ ලෞකික සම්මාදිට්ඨියේ ඉන්න ගමන් අපි හිතනවා අපිට තියෙන්නේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කියලා. අන්න වැරදුන තැන. තේරුණා නේද? දැන් අපි හිතනවා බුදුහාමුදුරන්ගේ මේ ලෞකික සම්මාදිට්ඨිය තමයි නිවන් දකින සම්මාදිට්ඨිය. එහෙම එකක් නෑ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ වෙන එකක්. තේරුණා නේද? ඒක පින්පව් අධහැීමේ දිට්ඨියක් නෙවෙයි. ඊට වැඩිය ගැඹුරු. නමුත් පින්පව් අධහැීමේ දිට්ඨිය නැතුව ඒකට යන්න බෑ. ඒක නැති කෙනෙකුට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න බෑ. ඒක නිසා වෙන දැන් මෙතන මේ සංකීර්ණ ප්‍රශ්නයක් ඔයගොල්ලෝ අමාරුවේ දාපු ප්‍රශ්නයක් මේ කිව්වේ මම අන්තිම දවසේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද අපිට අපි දැනගන්න ඕනේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ක් තියෙනවා. ඒ අංග 8ෙන් තමයි අපි සංසාරේ හදන්නේ. ඕක දැනගෙන ඉන්න ඕනේ. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ කියන විදිහට වෙනස් කරොත් මේ අංග 8 සංසාරය කෙලවර කරනවා. හදන එකම අනිත් පැත්ත හරවන එක තමයි බුදුහාමුදුරුවෝ කරලා තියෙන්නේ. නැත්නම් ඉතින් බෑනේ. හදන මිනිහා මේ පෑ මේක නවත්තන්න. දැන් සංසාරේ හදන්නේ ditthi සංකප්පාදී අංග 8 නම් ඔය අටෙන්ම නේද සංසාරය කෙලවර කරන්නත් ඕනේ. ඉතින් බුදුහාමුදුරුවෝ කරන්නේ මේකේ මූලය කවුද? ධිට්ඨියනේ ප්‍රධානිය. මේ ධිට්ඨිය පරිවර්තනය කරනවා වෙනස් කරනවා. දැන් වෙනස් කරන්න එකපාරට බෑ. ක්‍රමයක් නෑ. ඉස්සෙල්ලා වෙනස් කරන්න ඕනේ කියනවා. නිකම්ම තිවිච්චි මිත්‍යා දෘෂ්ටි ස්වરૂපයේ ලෞකික සම්මා දෘෂ්ටියට ගන්න කියනවා. දැන් ඒ වෙනුවෙන් ඔයගොල්ලන්ට ඒක තියෙනවා දැන්. පින් දහම් කරේ ඒකෙන් තමයි. ඔයගොල්ලෝ විශ්වාස කරනවා පින්පව්. ලබන ජීවිතයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. හොඳ දෙයක් කරපුවා හොඳ ප්‍රතිඵලයක් තියෙනවා නරක දෙයක් කරපුවා නරක ප්‍රතිඵලයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඔන්න ඕක ඉස්සෙල්ලා ඇති කරගන්න කියනවා. ඒකත් දැක්ම, දිට්ඨිය. ඒකින් දා අර වචනය නේවා කම්මන්ත ආජීව කියන ඒවා දැන් අන්නේ දිට්ඨිය අනුව තමයි පාලනය වෙන්නේ. දැන් ඒකින් දා ඔයගොල්ලෝ උත්සාහ ගන්නවා බොරු නොකිය ඉන්න. බොරුව කියන්නේ වචනයන්නේ. වචනේ එන්නේ අර දිට්ඨිය ඇති වුණොත්නේ එතකොට ලෞකික සම්මාදිට්ඨිය තියෙන හින්දා ඔයගොල්ලෝ බොරු කියන්නේ නැතුව ඉන්න හදනවා. කේලම් කියන්නේ නැතුව ඉන්න හදනවා. පස්පව් නොකර ඉන්න හදනවා. තේරුණා නේද? ඒකින් වලකින රකින්න. ඒ රකින්නේ ලෞකික සම්මාදිට්ඨිය හින්දා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන ඔහොම නෙවෙයි මේක මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්න ඕනේ කාට හරි. ඇති වුණ දවසේ ඉඳලා එයා යන්නේ අනිත් පැත්තට කියලා. දැන් ලෞකික සම්මාදිට්ඨිය තිබ්බම හොඳ සංසාරයක් හදාදා යනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරොත් චෞරහාරේ ඒ හදන සංසාරේ නැති කරගෙන යනවා. ඒ කියන්නේ සෝවාන් වෙච්ච වෙලාවේ ඉඳලා මොකක්ද එහෙනම් කරන්නේ නැත්තේ? අර සංසාරේ නැති කරගෙන යනවා. ඒ යන්නේත් මොකකින්ද? දිට්ඨියෙන් සංකප්ප ඇතිලා සංකප්පෙන් වාචා ඇති වෙලා ඔය අටින්ම. හැබැයි සංසාරයේ හදනකොට තියෙන දිට්ඨියයි සංසාරයේ නැසනකොට තියෙන දිට්ඨියයි දෙකක්. එතකොට සංසාරයේ හදනකොට තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය. සෝවාන් වෙච්ච පුජ්‍යලයේ තියෙන්නේ ඔව් ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඔන්න ඔය සම්මාදිට්ඨි දෙකෙන් කරද්දී ලෞකික සම්මාදිට්ඨියෙන් කුමක්ද කරන්නේ? සංසාරයක් හදනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය මොකද්ද කරන්නේ? හදපු සංසාරය නැසනවා. ඔච්චරයි. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ට ඕනේ කොයිකද? දැන් සංසාරේ හදන සම්මාදිට්ඨියද ඕනේ? සංසාරේ නැසන සම්මාදිට්ඨියද? ඔක ඉතින් දැන් සෝකමැත්තෙන් ගන්න ඕනේ මිසා බලෙන් දෙන්න බෑ. තේරුණානේ? ආ කියලා අත උස්සන්න පුළුවන්. ඒ හරි ආසාවෙන් කැමැත්තෙන් නෙවෙයි උස්සන්නේ. ලැජ්ජාවට වෙන දේවල් වලට. තේරුණානේ? දැන් ඔතන තමයි රහස තියෙන්නේ. දැන් ලෞකික සම්මාදිට්ඨියෙන් සංසාරය හදනවා. ඒ දිට්ඨිය මාරු කරන්න කියනවා බුදුහාමුදුරුව. ලෝකෝත්තර සම්මාදිට්ඨියට. එතකොට මොකද වෙනන්න කරන්නේ? ඒ ඒ අංග අටේම සංසාරේ නසනවා. ඔය නැසීමේ පිළිවෙල තමයි සෝවාන් වුණාම ආත්ම හතකදී සම්පූර්ණයෙන්ම නැසලා දානෝ නිකන් හිටියා. තේරෙනව නේද? දැන් සෝවාන් වුණොත් නැසලා නැසලා දානෝ නිකම්ම. ආත්ම හතක් දෙනවයිද? දැන් ඔතන තමයි ප්‍රශ්නේ. කොහොමද දැන් කාට හරි හිතුණා කියන්නකො මේක මාරු කරගන්න ඕන කියලා ලෞකික සම්මාදිට්ඨිය කොහොමද ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්නේ? දැන් බුදුහාමුදුරු පෙන්වලා තියෙනවා. දැන් ඔයගොල්ලෝන්ට පැටලිලා තියෙන ඔයගොල්ලෝ රැවටෙන හුඟක් රවට්ටන දේ මම මේ කියා දෙන්න යන්නේ. දැන් බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගාට පිළිවෙලින් පළමුව ඇති වෙන්නේ ඕනම තැනක. ලෞකික සත්‍යයට මුලින්ම ඇති වෙන්නේ දිට්ඨිය. ඊළඟට සංකප්පය. ওই දෙකට නමක් කියනවා. ওই දෙක වෙන් කරලා මොකද්ද ගොනුවට කියන්නේ? දැන් සීල සමාධි ප්‍රඥා කියලා මේ අංගාට නම් කරනවානේ. කොහොමද එන්නේ? දිට්ඨිය සංකප්පයට කියන්නේ ප්‍රඥා. තේරුණා නේද? එතකොට වාචා කම්මන්තා ජීව දෙවෙනි ගුණය. ඊට සීල. ඊට පස්සේ සමාධි. ඒ කියන්නේ වායාම සති සමාධි. දැන් ඔයගොල්ලෝ සංසාරය හදන්නේ ප්‍රඥා සීල සමාධි වලින්ද සීල සමාධි ප්‍රඥා වලින්ද? දැන් පොඩ්ඩක් අහලා මේක තේරුම් ගන්න ඕනේ. දැන් පස්සේ හිතෙන්නේ වෙන දෙයක් කියලා. මොකකින්ද හදන්න ඕනේ? නෑ. නෑ තියෙන්නේ දිට්ඨියනේ ඉතිලා ඇති වෙන්නේ. දැන් දිට්ඨි සංකප්පනේ මුලින් තියෙන්නේ. එහෙනම් සංසාර සත්‍යයේ සංසාරය හදන්නේ ලෞකික සත්‍යයේ සංසාරය හදන්නේ කොහොමද? ප්‍රඥා, සීල, සමාධි. ඔන්න හරි. ඕක තමයි වෙන්නේ. දැන් සෝවාන් වුණා කවුරු හරි. එතකොට මොකද වෙන්නේ? එයාගේ සම්මා දිට්ඨිය නේද මුලින් තියෙන්නේ. එයා එතකොට සංසාරේ නසන්නේ කොහොමද? නෑ එයා කරන්නේ නසන එක හන්නේ අපි හදන එක හන්නේ. ඈ? සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධි. ඔතන තමයි පටලෝලා ඔයගොල්ලෝ අමාරුයි දන්නේ කට්ටිය. ඒකයි මම මේ ගියා දීලම යන්න හදන්නේ. ඈ? නෑ ඒ සංසාරේ නසන්නේ සේක පුජ්‍යලයා සංසාරේ නසන්නේ ප්‍රඥා සීල සමාධි උපදිනවා. තේරෙන්නේ? ඒ කියන්නේ පෘථග්ජන පුජ්‍යලයා සංසාරය හදන්නේ ප්‍රඥා සීල සමාධි වලින්. එතකොට සීක පුජ්‍යලයා සංසාරයේ නසන්නේ ඒ කියන්නේ සීක පුජ්‍යලයාට මුලින් ඇති වෙන්නේ සම්මා දිට්ඨිය තමයි. දිට්ඨිය ඇති වෙන්නේ. ඒක සම්මානේ එතකොට අපිට ඇති වෙනවා නම් දිට්ඨිය එක සම්මා කියන්නේ නැහැ. තිබුණොත් සම්මා කියලා දාන්න තියෙන්නේ අර ඩුප්ලිකේට් එක. ඩුප්ලිකේට් එක මොන සම්මාද? කම්මස්සගත සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය කියලා දාන්න බෑ ඒක. තේරුණා නේද? දැන් ඒකෙන් තමයි අපි මේ පින්කම් කරන්නේ. ඩුප්ලිකේට් එකේ. තේරුණා නේද? දැන් නමුත් ඕක මාරු වුණොත් ඔයගොල්ලන්ට වෙන්නේ සංසාරේ නැති කරනවා අර සම්මාදිට්ඨිය ආවෝ. ඒක යන්නේ ප්‍රඥා සීල සමාධි. දැන් දැන් ප්‍රශ්නේ හරි ගැටලුවන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙහෙම දෙයක්. හැම තැනම තියෙනවා කොහොමද මේ සංසාර විමුක්තියට යන්නේ? සීල සමාධි ප්‍රඥා. කොහොමනේ අපි අහලා තියෙන්නේ. අම්මා තාත්තගෙනුත් ඇහුවේ පොතෙනුත් ඇහුවේ ඔය අනිත් පැත්තනේ. දැන් සංසාරයේ නිවන් දකින්නේ කොහොමද කියලා ඇහුවාම බුදුහාමුදුරුවන්ගේ ක්‍රමය මොකද්ද? සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධි කියලා දාලා තියෙනවා. ඈ නිවන් දකින විදිය, සංසාරයේ කෙලවරන විදිය. බුදුහාමුදුරුවෝ හොයාගත්තේ චතුරාර්ය සත්‍ය ලබන විදිහ සීල සමාධි ප්‍රඥා කියලාද තියෙන්නේ ප්‍රඥා සීල සමාධි කියලාද ඔයගොල්ලෝ අහලා තියෙන බණවල කියවපු බණේ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා දැන් ඉතින් සීල සමාධි ප්‍රඥා වෙන එක්කෙනෙක්ව නැහැ නේ බැලුවම හැමෝම යන්නේ පෘථග්ජනව ටිකක් යන්නේ ප්‍රඥා සීල සමාධිය අරගෙන සංසාරය හදනවා. සීල පුජ්‍යල ටික කරන්නේ මොකද්ද? ප්‍රඥා සීල සමාධියම අරගෙන සංසාරේ නසනවා. එතකොට දැන් මේ කියන ධර්මයේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා වලින් මොකද්ද කරන්නේ? ඕක පටලවගෙන තමයි දැන් අපි හුඟක් අය විපරීත වෙලා ඉන්නේ. හ්ම් බොහොම සරල දෙයක් බුදුහාමුදුරු දේශනා කරන අපේ මේ පඬිත් අය මේක කරකෝලා දින්නේ අනිත් පැත්තට. ඔයගොල්ලෝ ඇහුවම මේක විනාශ වෙනවා. දැන් ඒක විසඳලා ගියාම ලේසි. ඒකයි මම අවසානයේ මේ අමාරු වුණා මේක කියලාම යන්න හැදී. තේරෙනවනේ? දැන් සංසාරය හදන්නේ ලෞකික සම්මාදිට්ඨියනේ කම්මස්සගත සම්මාදිට්ඨියනේ උඩින් හොඳ සංසාරයක් හදන්න තියෙන්නේ. ඒකත් නැත්නම් ඉතින් තිරිසනෙක් වගේ වෙනවනේ. තේරුණා නේද? ඒතකොට ලෞකික සම්මාදිට්ඨියේ හදන සංසාරේ එයාගේ තියෙන්නේ ලෞකිකත්වයන්නේ. එතන තියෙන ලෞකික සම්මාදිට්ඨිය. දැන් තේක වෙනවා කියන්නේ කොහොමද? ලෝකෝත්තර සම්මාදිට්ඨියක් වෙනවා. ඒ සම්මාදිට්ඨිය තියෙන කෙනා කරන්නේ මොකද්ද? ඒක ගත්තේ දවසින් ඉඳලා සංසාරේ විනාශ කරනවා. නැති කරනවා. තේරෙනවනේ? හදන්නේ වැඩිම වුණත් සංසාරේ හදන්න දෙන්නේ ආත්මාර්ථය. ඊට වැඩි හදන්න දෙන්නේ නැහැ. දැන් අපි නිකන් හිටියොත් කියලා වරහන්නේ. හදනවා සංසාරේ. අරකන් නසනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔය නසන සම්මාදිට්ඨියට නැත්තම් නසන සම්මාදිට්ඨියට කියනවා චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය. නැත්නම් ලෞකික නෙවෙයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් ප්‍රශ්නේ සංසාරගත සත්වයක් ඉන්නවා. එයාට තියෙන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය. එතකොට කම්මස්ස කතා සම්මාදිට්ඨිය සංසාරගත සත්වයා මාරු කරගන්න ඕනේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට. ඒ කියන්නේ සංසාරයේ හදන සම්මාදිට්ඨිය මාරු කරන්න ගන්න ඕනේ යා සංසාරයේ නැසන සම්මාදිට්ඨිය. දැන් බුදුහාමුදුරෝ සීල සමාධි ප්‍රඥාව වලින් කරනවා කියන්නේ ඔන්න ඕකයි. අර සම්මාදිට්ඨි දෙක හුව මාරු කරනවා. තේරුණාද දැන්? අපි සංසාරගත සත්‍යය යන්නේ කොහොමද? ඒ දිට්ඨියක් තියෙනවනේ යාට. ඒ දිට්ඨිය සම්මා දිට්ඨියක් නෙමෙයි. ලෞකික සම්මා දිට්ඨිය. දැන් සීහක පුජ්‍යලයේ ඒ කියන්නේ හෝවාන් වෙච්ච පුජ්‍යලයක ඉන්නවා කියන්නකො. හෝවාන් වෙච්ච පුජ්‍යලයාගේ තියෙන සම්මා දිට්ඨිය දිට්ඨිය මොකද්ද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය. දැන් ඔය නිකම්ම හෝවාන් වෙන්නේ නැහැ නේ කවුරුව? ලෞකිකව ඉඳලා. තේරෙනව නේද? මේ ලෞකික සම්මාදිට්ඨියේ ඉඳලා ලෝකෝත්තර සම්මාදිට්ඨියට මාරු කරන යන්ත්‍රණය සීල සමාධි ප්‍රඥා. ඕන්නක තමයි මේකේ ධර්මය. ඕක දැනගත්තේ නැතුවම කියන්නේ කොහොමද බණහල සෝවාන් වෙන්න දඟලනවා. මේ ධර්මයේ දන්නේ නැතුව කියන්නේ ප්‍රඥා සීල සමාධි කියලා ඒක. එහෙම ධර්මය බුදුහාමුදුරු දේශනා කරේ නැහැ කියලා මෙහි අටුවාලියන. තේරුණා නේද? කියන්නේ ඉතින් හරිනේ. දැන් කොතනවත් නැහනේ බැලුවම සංසාරේ දැන් සෝවාන් වෙනකම්ම ගිහිල්ලා තියෙන්නේ සීල නැහැ ප්‍රඥා සීල සමාධි. සෝවාන් වෙච්ච පුජ්‍යල ඊගාවට ටික කරන්නේ කොහොමද? සංසාරේ නසන්නේ. ආ එතකොට දැන් හරිනේ කාගේවත් එහෙම බුදුහාමුදුරන්ට වැරදිලා කියලා අරගොල්ලෝ දේශන පවත්තා. ඔව් කියන්නේ දේශනෙන් කියන්නේ මොකද්ද? මෙන්න මේවා තමයි මේ බුදුදහම විකෘති කරගත්ත එක අපි ඕවා සාපයක් කියනවා. සාපේ මොකද්ද අර වැඩුවට ධර්මයේ හරියට වැඩින්නේ. දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. දැන් වෙනස තේරුණාද මම කියන කතාව තේරිලාද ඔයගොල්ලෝ අහගෙන ඉන්නේ නැතුවද කියලා ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. මේතර ප්‍රශ්නයක් මම කියන එකේ මොකක් හරි දෙයක් තියද නැද්ද කියලා නැහැ නිකම් අහගෙන ඉතින් දීති දීති කිය ඉන්න පුළුවන්. තේරුණා නේද? නෑ මේ මේ කියන කතාව මොකද්ද මං? මේ කියන්නේ සරල අපිට වෙලා තියෙන ගැටලුවක් මේ කියන්නේ. දැනටත් ඔයගොල්ලන්ගේ හිතේ තියෙන ගැටලුවක් මේ කියන්නේ. නෑ දැන් අපි හිතාගෙන ඉන්නේ කට්ටිය කිව්වම කතා කරපුවා වෙන්නේ හිතන්නේ කියන්නේ ඉස්සෙල්ලම ප්‍රඥාව ප්‍රඥාව පහළ වෙලා තමයි සෝවාන් වෙන්නේ කියලා. තේරුණා නේද? නෑ එහෙම කියලා තමයි අපි මේ යන්නේ. ඒකටයි බණ අහන්නේ කියන්නේ. මොකටද මේ ප්‍රඥාව පහළ වෙන්නේ? ඇත්ත. නමුත් මේ ප්‍රඥාවේ දෙකක් තියෙනවා. දිට්ඨියේ දෙක. ප්‍රඥාව කියන්නේ දිට්ඨිය. දිට්ඨිය හරහා යන ටිකනේ. එතකොට සම්මා දිට්ඨියේ ස්වરૂප දෙකක් තියෙනවා. එකක් තමයි ලෞකික එක. ඒක අපිට ඕන කෙනෙකුට තියෙනවා. ඕන හරකෙකුට බල්ලෙකුට උනත් ඕක තියෙනවා. මොකද්ද ලෞකික සම්මා දිට්ඨිය. ඒකේ තියෙන්නේ ඒ අඩුපාඩු වෙන්න පුළුවන් වෙනස් වෙවි යන්න පුළුවන් මිනිස්සයා වෙන්න වෙන්නේ ඒකේ ගුණය වැඩි වෙනවා මේ ලෞකික සම්මාදිට්ඨිය දැන් අපිට උප්පත්තියෙන් කාටත් ඕක ලැබුණා ලෞකික සම්මාදිට්ඨිය දැන් අපිට ඕනේ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ධම්මාදිට්ඨිය හරවන්න ඕනේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය හරවපුවා තියෙන වාසිය ලෞකික සම්මාදිට්ඨියක් තියෙන තාක්කල් සංසාරයක් හදනවා තේරුණා නේද ලෝකෝත්තර සම්මාදිට්ඨියට ආපු දවසේ ඉඳලා සංසාරේ නසනවා. දැන් සංසාරي ඉවර වෙන්න ක්‍රමය ඕකනේ. දැන් ප්‍රශ්නේ ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියට මාරු කරගන්නේ කොහොමද කියන එක අපි හිතන්නේ. තේරුණානේ? මාරු කරන්න තමයි බුදුහාමුදුරුවෝ මේ අනුපිළිවෙල වෙනස් කරන්නේ. සීරු මාරු කරනවා. ඔව් හිතන්න විතරක් සීල සමාධි ප්‍රඥා. තේරුණානේ? ඔයගොල්ලෝ ඔය දවස් හතක් අටක් කරේ සීල සමාධි ප්‍රඥා කියන එකටයි. දැන් කරන්නේ ප්‍රඥා සීල සමාධි. තේරෙනවද? දැන් සංසාරය එක්ක හදනවා නැත්නම් සංසාරේ නතනවා. ඒ දැන් මේ වෙලාවේ සංසාරේ නතන්න පුළුවන් වෙන්නේ කාටද? අර ලෞකික නෙවෙයි ලෝකෝත්තර සම්මාදිටිය හදාගෙන හිටියා නම් මේ බණ අහලා කරන්නේ සංසාරයක් අතරේ ගන්නේ නැසන එක. දෙන්නානේ දැන් ලෞකික සම්මාදිට්ඨිය නැති කෙනා මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැති කෙනේ බණහල කරන්නේ මොකද්ද? සංසාරයක් හදන එක. හැබැයි මේ සංසාරය හොඳයි. හොරකම් කරලා හදන සංසාරෙ වැඩිය හොඳයි. එච්චර වෙනස. තේරුණානේ? මංගෝල කාලා හදන සංසාරයට වැඩිය හොඳයි. සත්තු මරලා හදන සංසාරයට වැඩිය හොඳයි. නමුත් අපි හිතාගෙන ඉන්නේ බනහල සංසාර විමුක්තියක් ඇදියයි කියලා. එතකොට මොකද වෙන්නේ? එහෙම එකක් ධර්මයේ නැහැ. දැන් හොඳට මතක තියාගන්න අපිට මේ පොඩි වැරදිල්ලක් තියෙන මේ ගැන හිතන්න මම පැටලුවක් දන්නේ නැහැ ඔයගොල්ලන්ට තව තව මේ අන්තිම දවසේ. පැටලීමක් නෙවෙයි ඔය තියෙන ප්‍රශ්නයක් මම කතා කරේ. ලෞකික සම්මාදිට්ඨියක් හැම සත්‍යයටම තියෙන්න පුළුවන්. තේරුණා නේද? ඕක ලෝකෝත්තර සම්මාදිට්ඨියකට හරවන එක තමයි බුදුහාමුදුරන්ගේ බුදු බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තේ ධර්මය. පෙර නොඇසූ ධර්මය. එතකොට ලෞකික සම්මාදිට්ඨියක් තියෙන සත්‍යයා ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න නම් අර අංගාට සීරු මාරු කරන්න ඕන. තේරුණා නේද? සීරු මාරු කරනකොට ditthිය සම්මා කරන්න ඕනේ. ditthිය සම්මා කරන්න බෑ මුලට. ඉස්සෙල්ලාම බුදුහාමුදුරුවෝ දැක්කේ මුලින්ම සම්මා කරගන්න ඕනේ වාචා කම්මන්තාදී. තේරුණා නේද? එතකොට සීල ශික්ෂාව ඉන්ද්‍රිය එකට. එහෙම වෙච්ච කෙනා ඊගාවට සම්මා කරගන්න ඕනේ වායාම සති සමාධි. සමාධි ශික්ෂාව එන්නේ ඒකට. ඊළඟට සංකප්පය සම්මා කරන්න අන්තිමට ධිට්ඨිය සම්මා වුණාම අර හුව මාරුව වෙනවා. ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර වෙනවා. තේරුණා නේද? නැතුව වෙන ක්‍රමයක් නැහැ කියලයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. සීල සමාධි ප්‍රඥා වලින් තමයි මේ සම්මාදිට්ඨි දෙක මාරු කරන්නේ. ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර බවට හරවන්නේ. තේරුණා නේද? නමුත් ලෞකික தත්ත්වය සංසාරේ හදන්නේ ප්‍රඥා සීල සමාධි වලින්මයි. ඒ වගේම සම්මාදිට්ඨිලාභියෙක් වන සීක පුජ්‍යලයා සංසාරේ නසන්නේ ප්‍රඥා සීල සමාධි වලින්මයි. මේකයි මේ තියෙන රහස. මේ හුවමාරුවට විතරයි මේ සීල සමාධි ප්‍රඥා ගන්න. තේරුණා නේද? දැන් මේක දන්නේ නැතුණා මේක ධර්මයක් විදිහට තේරුන්නේ නැතුණාම කොයිතරම් බොරු කරනවද ඒගොල්ලෝ බොරු කොච්චර කරන්න ඇතිද එක එක්කෙනාට රැවටෙන්න ඇතිද? ඇයි කිව්වා මේක නෙන්නේ ප්‍රඥා සීල ඉස්සෙල්ලා ඇති වෙන්න ඕනේ හොවාන් වෙන එක තමයි. ඔහුනේ කියන්නේ. මුනේ සෝවාන් වෙනවා ඊට පස්සේ නිවන් දකිනවා. දැන් ඒ එතකොට ගෝවාම වෙන්න මොනවද කරන්න ඕනේ? දර්ශනීය පහළ වෙන්න ඕනේ. සබ්බව සුසුත් සූත්‍රය එහෙම තියෙන්නේ. දර්ශනීය පහළ වෙන්න මොකද්ද කරන්න ඕනේ? බණ අහන්නේ. තේරුණානේ? දර්ශනීය පහළ වෙන්න මොකද්ද කරන්න ඕනේ? බණ අහන්නේ. එතකොට අවසානයේ ඔයගොල්ලන්ට අද සහභාගී වෙච්ච අයට මගේ ආදුන්නා නේද මේ සතිපට්ඨානේ වඩලා වඩන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ බුදුහාමුදුරන්ගේ බෝධි බෝධිය නෙමෙයි සම්මාදිට්ඨිය ලැබෙන ක්‍රමය. මේ කියන මහුව මාරුව වෙන යාන්ත්‍රණය ඔන්න බුදුහාමුදුරුවෝ ඒගොල්ලන්ට කියලා දෙන්නේ. මුලින්ම සතර සතිපට්ඨානය වැඩෙන්න ඒක දීර්ඝ කාලීන කාලීනව වැඩෙන්නේ නැත්තේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය නැත්නම්. ඊළඟට තව ඒක තව දුරටත් දියුණු වෙන්නේ නැත්තේ සතර ඊර්දිපාද නැත්නම්. එතකොට ඉද්ධිපාද තිබුණා සතරාතිපට්ඨානයත් වැඩිලා සතර සම්ප්‍රදාන වීරියක් තිබුණොත් අද වෙනකොට මං කියා දුන්නා නේද? ඉන්ද්‍රිය ධර්ම පහක් දියුණු වෙනවා. බල ධර්ම පහක් දියුණු වෙනවා. බොජ්ජංග ධර්ම පහක් ආ බොජ්ජංග ධර්ම හත දියුණු වෙනවා. බොජ්ජංග ධර්ම හත ඉවර වෙනකොට මොකක්ද වෙන්නේ? සම්මාදිට්ඨිය. ඔන්න මාරු වෙන හතන්දිය. තේරුණා නේද? ඔය තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. මේ හුවමාරුවට විතරයි සීල සමාධි ප්‍රඥා ඕන. තේරුණා නේද? දැන් හුවමාරු වුණාට පස්සේ මොකද වෙන්නේ? එයා සංසාරයේ නසන සම්මාදිට්ඨියක ඉන්නේ දිගටම. තේරුණා නේද? අපි වගේ සංසාරයේ හදන සම්මාදිට්ඨියක නෙමෙයි. හුවමාරු වෙලා. එයා ලෞකික නෙවෙයි ලෝකෝත්තර. තේරුණානේ? දැන් එතකොට දැන් ඔන්න ඕ පැටලෙන වෙලාව දැන් කියනවා මේ ඔන්න සම්මාදිට්ඨිය ලැබෙන එක හුඟක් අය ඔය 2008 ඉඳලා 2007 නේ 2008 ඉඳලා ලංකාවේ වැරදි විදිහට අර්ථකථනය වෙච්ච දෙයක් මේ කියන්නේ දැන් ඒවා සුම්බුන් ඔයගොල්ලෝ ළඟත් ඇති ඒ මොකද ඒවා විකාශනය වෙනකොට එන්න එපා මෙහෙට ලංකාවේ ආයේ මේ ඇවිදින් ඉන්නේ. තේරෙනවද නේද? මේ ඉපදුනාය මේ පුංචි ළමයින්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ නේ. ගේන බොරු ටිකක් ගේන්න ඕනේ අපිමයි. හොඳ ටිකක් ගේන්න ඕනේ අපිමයි. මේ වැඩි හිටියු ටික. ලංකාවෙන් වෙන කවුද ගේන්නේ? යන ප්ලේන් වල නිකන් අරන් එන්නෙත් නෑ නේ ඔවා. නේද? අපිම උස්සගෙන එන්න ඕනේ ඔය වැරදි ටිකයි හරි ටිකයි. දැන් ඔන්න 2008 8 දී ලංකාවේ ගියා මෙහෙම කතාවක්. මහා ජනප්‍රිය කතාවක්. කෙනෙක් සෝවාන් වෙන්න ඕන නම් මුලින් දර්ශනය පහළ වෙන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? මොන්න මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි සූත්‍රයේ තියෙනවා හරි ලස්සනට කියලා බුදුහාමුදුරුවෝ. ඇත්ත. සෝවාන් වෙන්න ඕන නම් මුලින්ම වෙන්න ඕනේ ආශ්‍රවසේ වෙන්න ඕනේ. සබ්බාසව සූත්‍රය කියලා. තේරුණානේ? සබ්බාසව සූත්‍රයේ මුලින්ම ආශ්‍රවසේ වෙන්න පටන් ගන්නනේ දර්ශනයෙන් දැකී ඥානතෝ පස්සතෝ දැකීමෙන් හා දැනීමෙන් ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා හරි තැන දැන් අපි අය හදනවා හරි දැන් ආශ්‍රෝෂය වෙන්න පටන් ගන්න සම්මාදිට්ඨියෙන්නේ එහෙනම් ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය හැරෙන්න එපා මෙතෙන්දී ඒක නෙමෙයි කියන කතාව සම්මාදිට්ඨිය නෙමෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ ඇත්ත එහෙනම් දර්ශනය පහළ වෙන්නේ ඥානතෝ පස්සතෝ දැනගෙන හඳුනගන්න. කොහොමද දැනගන්නේ? බණ අහලා දැනගන්න ඕනේ. තේරුණා නේද? ඔන්න අර්ථකථන එනවා. එතකොට බිහිවලා කට්ටිය මං කියන විදිහේ මගේ බණ ඇහුවොත් ඥානතෝ පස්සතෝ කියලා ඔන්න මන් දන්නේ තරමින් 2008 කෙනෙක් කියන්න පටන් ගත්තා. තේරුණාද මේ වෙන කහකිවත් බණ අහලා බෑ මේ වැඩේට මගේ බණ අහන්න ඕනේ කියලා. මහා ලොකු පොතුත් ගැහුවා. මුළු ලෝකෙම බෙදුවා. ලංකාව විතරක් නෙවෙයි පොත බෙදුවේ. තේරුණානේ? දැන් ඉතින් එතින් නම් කට්ටි යනවා දැන් අපි කොහෙද යන්නේ? මේ මේ අහවලාගේ බණහන්න යන මොකටද? සෝවාන් වෙන්න බණහන්න කියලා කියනවනේ. ඒ හාමුදුරුවෝ කියන්නේ මෙහෙමනේ. සබ්බාසෝ සූත්‍රය අනුව ඥානතෝ පස්සතෝ වෙනවා. මේවා ඉතින් උපාසක අම්මලාට මේ මරපොතේ අකුරක් බැරි අයට ඥානතෝ වස්සතෝ අර ටැබ්ලට් වගේ මතකයි. දැන් හරියට දැන් දොස්තරලාටත් ඇදී බෙහෙත් වෙති හොන්න නම් දන්නේ. ඔන්නෝම දැන් කට්ටිය ඇවිදින බස් එකේ යනකොට ඥානතෝ පස්සතෝ. තේරුණා නේද? දැන් මෙහෙම ගිහිල්ලා දැන් නෑ කාලයක් යනකොට මොකක්වත් නෑ. අර යන අය ආපහු එනවා. ඥානතෝ පස්සතෝ වෙලා මොකක්වත් නෑ. තේරුණා නේද? ඔන්න පහ වෙනකොට දැන් වෙනකොට ඒක පොඩ්ඩක් මැකිලා ගිහිල්ලා ලංකාවේ. මෙතන තියෙන්නේ මේ වැරදීම. තේරුණා නේද? බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඒ සබ්බවසෝ සූත්‍රයේ තියෙන්නේ භාවනා එකයි. අවසානයේ ආශ්‍රෝෂය කරන්න තියෙන්නේ භාවනාව. ඒකේ දාලා තියෙනවා පැහැදිලිව බොජ්ජංග භාවනාව. බුදුහාමුදුරන්ගේ ධර්මයේ බොජ්ජංග භාවනාව කියලා එකක් නැහැ. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට බොජ්ජංග භාවනාව කර හැකි එකට මම අද එනකොට ඉගන්නලා ඉවරයි. තේරුණා නේද? ඔයගොල්ලෝ සක්මන් කරොත් හරියට අර මං කියා දුන්න පිළිවෙල කඩා ගන්න නැතුව. එතන හතර අතිපට්ඨානේ වැඩුණොත් සතර සම්‍යක්පදාන වීරිය තිබුණොත් සතර ඉර්ධිපාද වැඩිලා තිබුණොත් මොකද වෙන්නේ? පංච ඉන්ද්‍රිය දියුණු වෙයිද නැද්ද? මේ ධර්මයට අනුව. ආ පංච ඉන්ද්‍රිය තව දියුණු වුණොත් පංච බල. ඊට පස්සේ එන්නේ මොකක්ද? එහෙනම් බොජ්ජංග වැඩෙනවම නේද සම්මාදිට්ඨිය ලැබෙන්නේ. එහෙනම් සම්මාදිට්ඨිය ලැබුව කවුරු හරි මොන භාවනාව කරා වැටෙන්නේ බොජ්ජංග වලට. අන්න ඒක වාසනාවක් කියලා හිතන්න. ඔන්න ඕක වරද්දගෙන තමයි අර අමහරුවේ වැන්නේ කට්ටිය. තේනව නේද? මේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ ධර්මයේ සාරයක්. සබ්බාසම සූත්‍රය කියන්නේ සියලු ආශ්‍රවශය කරන විදිහ. ඒකේ තියෙනවා අර අර මේ මේ සර්පයන්ගෙන් උබ්බේරෙන්න කියලා. මොකද එහෙනම් සබ්බා සියලු ආශ්‍රවශය වෙන්න කලින් ඒ අහම්දුරුව මැරෙනවා. ඒ සර්පය කෑව ඉවරයි නේද? ආශ්‍රවශය කරන්න බෑනේ. ඉතින් එහෙමයි ඒකේ හැම දෙයක්ම සබ්බාසව කියන්නේ එහෙමයි. මේ ලෝකයේ මහාන වුණා නම් එයා සියලු ආශ්‍රව මේ ජීවිතයේදී සොය කරන්නේ මෙන්න මෙහෙමයි කියලා ඒකේ සූත්‍රෙ දින. ඕගොල්ලන්ට අදාළ නෑ ඒක. හොඳට මතක තියාගන්න. මේකේ දියෙන්නේ අත්තනවා සෝහන් එච්චි හාමුදුරු කෙනෙකුට රහත් වෙන විදිහ කියා දීලා. මේක මේ ගිහියෙකුට සෝහන් වෙන විදිහ කියා දෙන එකක් නෙවෙයි. තේරුණාද? ඔන්න අපිට ධර්මයේ වර්ධින විදිහ. ඒ තියෙන්නේ මොකද්ද? සෝවාන් වෙච්චි කෙනෙකුට රහත් වෙන්නේ මෙහෙමයි මේ ජීවිතේදීම. මෙන්න මේ ටික නම් ඕනෑමයි. සියලු ආසන සේව කරන්න. තේරෙනව නේද? ඕක ඕකේ කතාව මේකයි තියෙන්නේ. මෙන්න මේක දැනගන්න. ඔයගොල්ලෝ දැන් ගමේ එහෙම ඉස්සර දැකලා තිනවා මෙහි නම් උයන්නේ නැතුව ඇතේදී ආප්පු යන. ඒක දන්නවනේ. අර ආප්පය වලට අපි කියනවා නම. තේරවිල්ලක් කියනවා. උඩිනු ගින්දර යටිනු ගින්දර මැදි සවුන්දර ඔන්න ඕක තමයි සබසූත්‍රයේදී ඥානතෝ පස්සතෝ වෙන්න කලිනුත් තියෙන්න ඕනේ බොජ්ජංග තේරුණා නේද එතකොට සෝවාන් වෙනවා ඔයගොල්ලෝ මට කියා දුන්නේ ඔය පාරක් නේ යන්න සෝවාන් වුණා නැත කවන ඕක යන්න බුදුහාමුදුරනේ කියන්නේ වෙනවා කියලා හොයන්න එපා යන්න වෙයි තේරුණා නේද? ඕක හරි මාර්ගය. වැරදි නැති මාර්ගය, වරදින් නැති තැනක් ඔය කියා දුන්නේ. කරන්න පුළුවන් දෙයක් කියා දුන්නේ, ගෙදර ඉඳලා කරන්න පුළුවන් දේකුත් කියා දුන්නේ. එතකොට ඔන්න බොජ්ජංග වැඩිලා නේද සම්මාදිට්ඨිය ලැබුණේ. ආ සම්මාදිට්ඨිය ලැබුණු කෙනා එහෙනම් ඊගාට මොකද්ද සෝවාන්නේ? එයාට මේ සංසාරය කෙලවර කරන්න ඊගාට මොකද්ද කරන්න වෙන්න ඕනේ? සෝවාන් වෙච්ච කෙනාට මොකද වෙන්න ඕනේ? අනා සකදාගාමි වෙන්න බෑ. ඒක තමයි දැන් සකදාගාමි වෙන්නෙත් එයා අර බොජ්ජංග භාවනාව වඩලමයි මොන භාවනාව විපස්සනා වැඩුවා එයා වැටෙන්නේ බොජ්ජංග වලට බෑ. ඒක බොජ්ජංග භාවනාව කියලා භාවනාවක් නෑ. තේරුණා නේද? ඔයගොල්ලෝ අර හක්මන භාවනාවක් විදියට කරොත් සම්මාදිට්ඨිය ලැබිය දවසක් තියෙද එදා ඉඳලා පහුවෙලා පහුවදා ඉඳලා ඒ හක්මන වැඩෙන්නේ කොහොමද? බොජ්ජංග මට්ටමට නිකම්ම යනවා. අර අර මුල් ඒවා ඕනේ නැහැ. මුල් තියෙන ඒවා ගොඩක් කිව්වනේ දැන් කරුණු. අර කිව්වා ඉරිදිපාද දියුණු වෙන්න ඕනේ කිව්වා. ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්න ඕනේ කිව්වා. බල ධර්ම දියුණු වෙන්න කිව්වා. ඔය මොකක් වන්නේ අර සම්මා දිට්ඨිලාභය භාවන පටන් ගත්ත හැටි යන්නේ බොජ්ජංගලට. තේරුණානේ? එතකොට සම්මා දිට්ඨිලාභයගේ භාවනාව මොකක්ද? බොජ්ජංග භාවනාව. බොජ්ජංග භාවනාව කියලා එකක් නැහැ. ඔව් ඕන භාවනාව විපස්සනා කරනකොට යා වැටෙන්නේ අර බොජ්ජංග මට්ටමටයි. එහෙනවා නේද? එහෙනම් සම්මා දිට්ඨිය සෝවාන් වෙච්ච කෙනා අනාගාමී වෙන්නේ බොජ්ජංග වැඩිලා. අනාගාමීක වෙච්ච කෙනා සකදාගාමී වෙන්නේ බොජ්ජංග වැඩිලා. සකදාගාමී වෙච්ච කෙනා රහත් වෙන්නේ බොජ්ජංග වැඩිලා. නැගේ ඉහා ටිකක්නේ ඉතින් මේ දේශනාව අවසන් කරනවා රහත් වීම පැත්තකට දාමුකෝ තේරුණා නේද දැන් ඔයගොල්ලන්ට ගියා දුන්නා සෝවාන් වෙනකන් නම් ওই ගමන ගියොත් කෙලින් නවත්තන්න නැතුව යයි ඊට පස්සේ ඉතින් ඔයගොල්ලෝම හදාගන්න ඉතුරු ටික ඕනවා තේරුණා නේද එතකොට අර බොජ්ජංගලිය වැඩිලා තමයි අර දී වෙන්නේ ඒකින්ද සබ්බවසෝ සූත්‍රය කියන්නේ හෝ මේ ප්‍රඥා සීල සමාධි කියලා සම්මාදිට්ඨිය ලබන්නේ නැහැ කවුරුද මේක කවුරු හරි කියනවා නම් ධර්මයට විරුද්ධයි. තේරෙනවා නේද? ඔය මතයට යන්න එපා. සම්මාදිටිය ලැබෙන්නේ සීල සමාධි ප්‍රඥාවලින්. තේරුණා නේද? හැබැයි ලැබෙන්නේ කොහොමද? එයා එතකොට ඉන්න ඕනේ කම්මස්ස කතා සම්මාදිට්ඨියේ. කම්මස්ස කතා සම්මාදිට්ඨියේ ඉන්න කෙනා චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨියට පරිවර්තනය වෙන්නේ සීල සමාධි ප්‍රඥාව. තේරුණා නේද? ඒකයි බුදු ආමරණගේ දේශනාවල හැම තැනම අර සීල සමාධි ප්‍රඥා. සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤා. චිත්තම් පඤ්ඤංච භාවය. විසුද්ධි මාර්ගයේ හැමම නිලලා තියෙන්නේ. ඒ එතනක් කියන්නේ සීල සමාධි ප්‍රඥා. ඕන තැනක බලන්න තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. එහෙනම් ඕකෙන් කියන්නේ මොකද්ද? ලෞකික සම්මාදිට්ඨිය ඉඳලා ලෝකෝත්තර සම්මාදිට්ඨියට මාරු කරන්නේ ඕකෙන්. ඕකෙන් හුවමාරු කරගෙන මිසක් වෙන දේවල් කරන්න යන්න එපා ඒගොල්ලෝ. කරන්න බෑ. මේකට කරන්න තියෙන ඔය කරන ඉගැන්වීමේ භාවනාව පුරුදු කරන්න. ඔය යන්නේ සීල සමාධි ප්‍රඥා. ආය ප්‍රඥා සීල සමාධි කැලී ගහ ගන්න එපා. මැද මේ මේ මුක්කු විදියට. ගහගත්තේ හැටි අරක වැඩින්නේ තේරුණා නේද? ඒ චින්තන ඇති වෙනකොට අරක පිහිටක් ඉන්නේ නැහැ. භාවනා කරයි ගින් ස්වාතා වார்த்தාවට යයි. පැය ගන්න කවුන්ට් වෙයි එච්චරයි. තේරෙනව නේද? මොකද හරි දැක්මක් නැති. දැන් ඒ දැක්මත් හදලා දුන්නා දැන් තියෙන්නේ කරගෙන යන්න විතරයි. තේරෙනව නේද? කරගෙන යන්න ඕක තමයි ක්‍රමය. ඒ හැමදෙනාටම ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් වෙලාව ගොඩක් ගිහිල්ලා අපිටත් දැන් අද පිටත් වෙන්න තියෙනවා. ධර්ම දේශනාව අවසන් කරනවා. ඒකම විශේෂයෙන්ම මේ මේ පින්කමේ මූලිකත්වයේ දරපු හැම දිනාටම පින් අනුමෝදන් කරන්නත් අවශ්‍යයි. නමුත් නම් කියන්න වෙලාව නැති වෙන්න පුළුවන්. කිව්වේ නෑ කිව්වා කියලා ගණන් ගන්න නැතුව හැමදෙනාම සහයෝගය දැක්වුවා. ඒක හැමදෙනාටම මේ පින් අනුමෝදන් කරා කියලා මුලින්ම මතක් කරන්න වෙනවා. විශේෂයෙන්ම අද දින සම්බුද්ධ පූජාවේ දායකත්වය දරන්නේ මංජුල යාපා මහතා, නදී අබේසිංහ මහත්මිය ඇතුළු කල්යාණ මිතුරුන් මිතුණියන්. එතකොට මේ සෑම පින්වත්තුම බලාපොරොත්තු වෙන හැමදාම බලාපොරොත්තු වෙන ආකාරයට මේ පින්කමෙන් සිදු කරගත්තා වූ ආනිසංස සුල්තාන් කාබුල් රජතුමාට ඉක්මන් සුවය නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වීම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මංජුල යාපා මහතාගේ පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. නදී අබේසිංහ මහත්මියගේ අදට වසර 3කට පෙර මිය පරලෝ ගිය RM පොඩිමැණිකේ උපාසිකා මාතාවට පින් පැමිණීමටත් බලාපොරොත්තු වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ අසනීපව ප්‍රතිකාර ලබන රෝස් හසේන් මල්ව ආරාච්චි බිලින්දා බිලින්දු පුතුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කෙරේ. මේ කුඩා දරුවාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මෙම පින්කම් මාලාව සාර්ථක කර ගැනීමට වෙහෙස මහන්සි වී උදව් උපකාර කළ සැමටත් විහාර කමිටුවත් පින්වත් ඔබ සෑම දිනාටමත් උතුම් ධර්ම අවබෝධය ලැබීම පිණිස මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාවක් තියෙනවා. අසනීපයේ අසනීපයෙන් පසු වෙන තනෝජා මහත්මියට ඉක්මන් සුවයත් නිරෝගී නිදුක් නිරෝගී සුවපත් භාවයත් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පැතුම් සියල්ලම අත්විපත් කරගන්න. ඒකම මේ පින්කම් මාලාව මේ විදිහට අද දවසින් අවසාන වෙන මේ පින්කම් මාලාවට විශාල පිරිසක් දායකත්වයේ දරුවා වෙලාව අඩුයි හින්දා නම් කියන්නේ නැහැ. ඒ සෑම දිනම සිහිපත් කරමු මේ පන්සලේ විහාර කමිටුව ඇතුළේ සෑම දිනාටමත් අපි සෑම දිනාටම ඔබ සෑම දිනාටමත් මෙලෝ වශයෙන් නිදුක් නොවගේ දීර්ඝායස ලැබීමටම මේ පින් හේතු වේවා වාසනාව වේවා බලාපොරොත්තු වෙන බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ ධර්මය හේතු වේවා මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනා ඇති කරගන්න.